සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ආයුබෝවන් ප්‍රිය රසික රසිකාවනි අවුවයි වැස්සයි දෙකම තියෙනවා. කුරුල්ලෝ නාද කරන වෙලාව උදේ ඉර පායලා ටික වෙලාවක් ගත වෙනවා. අපි ඉරිදා සංග්‍රහය අහන්නට සූදානම් වෙනවා. ලෝකය උදෙසා අප කවරක් සද් සිතින් කළත් අපේ සිතේ සද්භාවය ලෝකයට පෙන්විය නොහැකි බව අප නිරන්තරයෙන් මතක තබාගත යුතුයි. ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමියන්ගේ දේශනාවකින් උපුටගත්තේ ඒ අදහස. ලෝකය උදෙසාප කවරක් සත් සිතින් කළා. අපේ හිතේ සද්භාවය ලෝකයට පෙන්විය නොහැකි බව අප නිරන්තරයෙන් මතක තබාගත යුතුයි. පසුගිය සතවර්ෂයේ එක් දිනයක මහගමසේකර අවුල් වුණු හිසින් යුතුව කොට කමිසයකින් සැරසිලා කලබලෙන් මගේ සෙරෙප්පු දෙකක් දාගෙන ඔහු සාමාන්‍යයෙන් ගමන් කළේ ආව රජයේ ලලිත කලා යතනය. ඒ කියන්නේ කෞතුකාගාරයට මෙහා පැත්තේ ගොඩ නැගිල්ල. නෙළුම් ඔකුණ රඟහලට මෙහා පැත්තේ. අතේය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. එතන මිදුලේ තිබුණ අඹ ගහක්. අඹ ගහ යට ආචාර්ය අමරදේවයන් ඒ කාලේ උගන්වනවා. මම හිතන්නේ රාගයක් ගෞඩ සාරංගක කොහෙද. ආගම සේකර ඔහුගේ අතේ කඩදාසියක් තියලා මේක බලන්න කියලා ආපහු ගියා. ඒ රචනය බලලා ඒ වෙලාවේ උගන්වමින් සිටි රාගයත් පදනම් කරගෙන අමරදේවයන් ගීයක් නිර්මාණය කළා. ඒ ගීය අතිශය වටිනා ස්වභාවිත ගීතයක්. අපේ රට පිළිබඳ හොඳ හැඟීම්, දැඩි හැඟීම් මතු කරගන්න ඕන වෙලාවක අපි රස විඳිමු එම ගීතේ. दीप जन् भो हजीपु विजय දීප ජන්මෝ ලක්ෂදීප විදවසෝ දීප ජන්ම භූමි සංසදීප විදය භූමි මේ අපේ පොදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි ආදිසිංහලේ ඒ දීවි මුතුන් දෙයින් සාරමු උදානමු මාතෘ භූමියයි මාතෘ භූමියයි මානේකසේ පොළොව ගැවේ නිපානවි ඒකානවි නිග්‍රසේ පොළොව කැදේ නිධාන වී ඇත්තේ අභිසතු පුතුන් ජාතියේ නාමය සංගාම භූමියේ ජාතියේ නාමය සංගාම භූමියේ ජීවිතේ පුරා කෙලූ ඒ කඳයි උපමාන වැව්තලා මතින් ඇදි රූපමාන වැව්තලා මතින් ඇදි පද්මයේ නුයෙන් සුගන්ධ වී රත්තරන් නමකම සිස්තවෝදයෙන් පුරා චංචල සමාගම සිත් ප්‍රබෝධයෙන් පුරා එන්නතුන් කෙලූ කාල්වානුවයි ගංගා තරංග රාවදී සිටිවන්නේ මන්තිසි කුලින් කුලේ ඇති සායනා කරන්නේ ආකාශයේ නැයි සායනා කරන්නේ ආකාශයේ නැගී නිරයින්ගේ දසෝ ගීතයයි දීප ජන්මභූමි ලංකාදීප විරය භූමි දීප ජන්මභූමි ලංකාදීප විරය භූමි අපේ උදාර වූ මාතු භූමියයි මාතු භූමියයි ආදි සිංහලේ ඒ ඉරදී මුතුන් දෙයේ සංසාර වූ පුරාල වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේද හරියට මේ පාරවල් හතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ අක්කා වැනි සින්දු වචන කලින් පැමිණේ අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණේ අම්මා කිරි අම්මා වැනි ගැහැණු වචන ළඟ පාරවල් වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑබෝ වී පැමිණේ. එසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති. මහින්ද ප්‍රසාද් මස්සිගුල හොඳ කවි සෙන්කොට්ටන් වැනි නවකතා ලියලා රාජ්‍ය සම්මාන ලැබුවා. මාණික්කා වත නවකතාවක් ලියුවා. කවි අච්චුලානෝ කවි අලුත් අයගේ කවි ප්‍රවීණයන් හිතාවි පොත් අච්චුගහලා ප්‍රකාශනයට පත් කරනවා. ඔහුගේ අලුත්ම නවකතාව අපෝයියාව. අපෝයියාව පොතින් තමයි අදහසක් උපුටගත්තේ මහින්ද ප්‍රසාදට. සුබපතමින් සෝමතිලක ජයමහා ගායකයාණන් සංගීතවේදියාණන් ඒ වගේම ගීපද රචකයාණන් තනු නිර්මාපකයාණන් අංග ගොඩක් තිබුණා ඔහුට කලා අංග ලස්සන ගීතයක් මේ ජීවිතය සමහර වෙලාවට විවේචනයටත් ලක් වෙලා තියෙනවා. නිවන කියන වචනේ. නමුත් මම හිතන්නේ ඒක වැරදි. නිවන කියන වචනය යොදලා තියෙන්නේ සැනසීම කියන අදහස. සුනිලාරි රත්න මහාචාර්යතුමාගේ පද රචනය. මේ සෝමතිලක ජයමහා. Thank you. සිනාගලයි පොඩි පුතුගේ කතා පෙළයි සිය බිරිඳ දෙතෙනේ ගිලයි මගේ නිවන මගේ කල්පසයි පොඩි දුවගේ සිනාගලයි පොඩි පුතුගේ කතා පෙළයි සිය බිරිඳ දෙතෙනේ ගිලයි මගේ නිවන මගේ කල්පසයි කුමැති ගෑගෙත් සිතුරා පලිඟු මැනි එළිය දිලේ කුමැති ගෑගෙ හිම මගේ පියවි හුතුරුණු වගේ ඔතිසුවගේ සිනා වෙලයි පොදු සුතුගේ කතා පෙලයි පියතිරේ දජකේ ගෙලයි මගේ නිවන මගේ කල්පසයි ලබනමුත් පීඩා පුදු කුණුත් කුංචි කැලේ අමුදරුවන් සතර තුර මට නිමැති සුවය දැනේ ලබන නමුත් පීඩා පුදු කුණුත් කුංචි කැලේ අමුදරුවන් සතර තුර මට නිමැති සුවය දැනේ ඔටි සුවගේ දිනාගනි සුදුසුසේ කතා කෙලයි සිය කෙරෙහි සෙනී දිලයි මගේ නිවන මගේ කල්පතයි කොටි පුවතේ දිනාගලයි කොටි සුදුසේ කතා කෙලයි සිය කෙරෙහි සෙනී දිලයි මගේ නිවන මගේ කල්පතයි විනේත්‍රු ජේෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවා විතාන ගමගේ හින්දි භාෂාව සාහිත්‍ය පිළිබඳ බොහොම හොඳ යහපත් විශිෂ්ට මහාචාර්යවරයෙක්. ඔහු පරිවර්තනත් කරනවා ලියනවා කෙටි කතා, නව කතා, නාට්‍යයක් ඉදිරිපත් කළා. කමලේශ්වර් කියන ඉන්දියානු ජාතික දැන් එතුමා මිය ගිහිල්ලා හින්දි භාෂාවෙන් ලියපු නවකතා ලියපු මේ කමලේශ්වරගේ මේ මිට පෙරත් නවකතාවක් ඔහු පරිවර්තනය කළ අපේ උපුරන්ජිත් හේවා විතාන ගමගේ මේ පොතේ නම තෙවන්න තීස්රා ආග්නි කියන පොතේ පරිවර්තනය හරි ලස්සනයි අර්ථවත් එයින් අදහසක් කිව්වොත් මෙන්න මෙහෙමයි ඒක ගැන කියන්න පුළුවන් වෙන්නේ එවැන්නා නවකතාවෙන් සිංහල පාඨකයන් උදෙසා ජීවිතාවබෝධය පිණිස වන කිසියම් අනුභූතියක් ඉදිරිපත් කරනවා. මිනිස්යා මුහුණ පාන හුදකලාව, සංයෝගය, වියෝගය, ප්‍රේමයේ ආහ්ලාදය, ප්‍රේමයේ ආහ්ලාදය, නිහඬතාව ඈ ප්‍රපංච ගැඹුරින් සූචනය කෙරෙන මේ නවකතාව පාඨක හදපියුම විකසිත කරනු ඇතැයි උදක් විශ්වාස කරනවා. ඕජෝ ගුණය බහුල නිවැරදි භාෂා භාවිතයෙන් නවකතාවේ ආකෘතිය අන්තර්ගතයේ අඛණ්ඩ ගෙත්තමක් බවට පත්වනවා. පරිවර්තන කාර්යය සඵල වී ඇතැයි සුභාශිර්වාද පළ කරන්නේ ප්‍රීති. හද පියුම විකසිත කරන අපට අවශ්‍ය වෙන්නේ හදවත නැමැති නෙළුම් මල විකසිත කරන ජීවිතයක්. ඒට සාහිත්‍යය, సౌందර්ය, සංගීතය වැනි ලලිත කලා විවිධ කලා ශිල්ප ආශ්‍රය සත්පුරුෂයන්ගේ ආශ්‍රය හේතු වෙනවා. තමන්ගේ රට පිළිබඳ හැඟීම් හේතු වෙනවා. පරිසරය නිසා වනමල් වල සුවමින් ආගම ධර්මයෙන් අපි විකසිත වෙනවා. ඉතින් මතක් වෙනවා තවත් ගීයක් සුනිශාන්තයන්ගේ. මෙයත් දේශාභිමානය නනවන අරිසින් අහුමුදු විසින් රචනා කළ ගීයක්. මම හිතන්නේ ඔබ කැමති වෙයි මේ ගීතය අහන්නට. ලංකා ලංකා පෙම්බර ලංකා පිනවෙමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකාවේ විදී සොරකිමු ඔබ ලංකා වලිතරු රාවණ ගැමුණු විජය වාණි නුන් ලාදලා තිබැමි සිරි රහල් කුමර තුංග පඬුවන් ලද ලංකා වේදසක් ඉති මහ පෙරකුම් කිවිතුරු කිවියන් ලද ලංකා ඔබ රැකුනොත් ලෝ කුමුවදෙන් අප හට සීත ගඟුලි ලංකා ලංකා ලංකා පෙම්වර ලංකා පිනවෙමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා විවිධී සුරකිමු ඔබ ලංකා පනිමු පනිමු ලංකා ලංකා ලංකා පෙම්බල ලංකා පිනවෙමු ඔබ ලංකා ඔබමු ඔබ ලංකා විවිධී සුරගිමු ඔබ ලංකා මිනි වැල්ලෙකට නමාලා ඔබ කරත මුලංකා ගස් වැල්වල මල්ලෙකට ගොසාලා ඔබ පළඳ මුලංකා රොමුනේ කිරි පැණි එකට හනාලා ඔබ පිළෙව මුලංකා එක මුලම්මා ලංකා ලංකා පින්බර ලංකා පිනවෙමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා විවිධී සුරකිමු ඔබ ලංකා ඔබ අත අත පොවනට ගොන් අත ඉර නොතබ හොලංකා අව හොත් මෙහි ඔන්දු බනවා ගොනු මූල ගෙව මුලංකා කොට දියෙන් ආසේ හැම තැන ඔබගේ නම කියව මුලංකා අවසානයේ ඔබට මැපුරෙත් මේ කය මෙහි මැපුව මුලංකා ලංකා ලංකා බිම්බර ලංකා පිනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දිවිදී සුරකිමු ඔබ ලංකා කෙනෙකුගේ ඔබ දැක හෝ ඔබට කෙනෙක් ඉදිරිපත් කළ හෝ කවර හෝ ගැටලුවක් ඔබ කෙලෙස විසඳුවත් අවසානයේ ඔවුන් එම විසඳුම ගන්නේ ඔවුන්ට අවශ්‍ය ආකාරයටයි. එහෙන් ගැටලු සඳහා විසඳුම් දීම ඔබ අනතුරක ජීවත් වීමකි. අප මේ කරුණු දෙක වඩ වඩා පැහැදිලිව වටහාගත යුත්තේ ඇයි? අප ජීවත් වන්නේ තනි තනිව නොව විවිධ විෂම සමාජයකයි. එහිදී අපට ඇති අප දකින අපට කියන පෞද්ගලික හා පොදු ගැටලු විසඳා ගැනීමට අපට සිදු වෙනවා. එහිදී එම විසඳුම් සාර්ථක වන විට එන සතුට ප්‍රසාදය එයින් අපි උද්දාමයටපත් විය යුතු නැහැ. ඒවා අසාර්ථක වන විට ලෝකයෙන් එන අප්‍රසාද හා දෝෂාරෝපණ හමුවේ කලකිරීමට හා පසුතැවීමට පත්වීමත් කළ යුතු නැහැ. හිත තබා ගන්න මේ අදහස් විශේෂඥ වෛද්‍ය ලලිත් විජේසිංහගේ සටහනකින් තමයි උපුටගත්තේ. මේ අදහස ඒ අදහස සමග කැමති ಭಾರತೀಯ ගීතයක් අසන්නට. එය හින්දි ගීයක් වෙන්න පුළුවන් භජන. එහෙම නැත්නම් එය බංග්ලාදේශයේ ගීයක් වෙන්න පුළුවන්. ඔබ කැමති මේ වඩා කුමකටද? සස්සතු කාලේන සස්සු සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ වේලාවට කාලයට වසින්නට ඕනේ වැහි මේක පැතුමක් ශස්්‍ය සම්පatti කියන්නේ ධන දහන්නේ මේවා පිරීලා අටුකොටු පිරීලා සෞභාග්‍ය වාසනාව සශ්‍රීකත්වය උදා වෙන්නට ඕනේ පාලකයෝ හැම විටකම ධාර්මික වෙන්නට ඕනේ එවිට පුරවැසියන්ද ධාර්මික වෙනවා පරිසරයද ධාර්මික වෙනවා ඉතින් අපි මේ වගේ හැඟීම් සමග රසමුසු ගීත අහනවා ඒවායින් හිතට සැනසීම දැනෙනවා ලැබෙනවා මට මතකයි ගුවන් විදුලියට අපි පුංචි කාලේ ඉඳලා සමන් දෙනකොට කොයිතරම් ලස්සන අපේ හිතේ හැඟුම් පුබුදවන ගීත ඇහුවද මතක් වෙනවා එක ගීතයක් මේ ඔබේ මාතෘ භූමියයි කියන ගීතය. අදටත් මම මේ ගීතයට හරි කැමතියි. මනරංජන දර්ශනීය ලංකා තවත් කොච්චර ලස්සන ගීතයක්ද. ගොළු මොහොතේ මුතු ඇටි මොනතරම් ලස්සන ගීත. එබඳු ගීයකින් ඉරිදා සංග්‍රහය සරසන්නට පුළුවන් නම් ඔබේ රසවින්දනය රසානන්දයයි අපේ පැතුම අපේ රටටත් ලෝකයටත් වාසනාව ජීවිතය සෞභාග්‍යය සශ්‍රීකත්වය නිරෝගීකම අත්වේවා එවිදා සංග්‍රහය මෙතෙකින් නිම කරනවා ඉන්තා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ හත නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීපා විමර්ශනී හඳුන්වනවා